මේ වෙනුවිට ඒ සඳහා අවශ්‍ය කරන මූලික හැඳින්වීම් සිදු කරා. ගිය සතියේදී අපි මතක් කරා යමෙක් මේ තමා ළඟ තියෙන අංග 8ක් සම්මා කරගෙන ඉදිරියට යනකොට වාචා කම්මන්තා ජීව සම්මා වෙනවා පංචශීලය ආරක්ෂා කිරීම තුළ වායාම සති ආදී අංග සම්මාකරන්ඩ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපාන සති භාවනාව නැත්නම් සක්මන් භාවනාව යොදා ගන්න පුළුවන් කියලා. මේ විදිහට භාවනාවක් යොදාගෙන යමෙක් මහන්සි ගත්තොත් තමා ළඟ තියෙන තමන්ගේ උත්සාහය සිහි කල්පනාව සම්මා කියන தත්ත්වයට හරව ගන්න. එය දිගින් දිගටම කිරීමට පහසුවක් වෙන්නේ කෙසේ හෝ මේක මගහැරෙනවා. මෙය මගහැරීමට හේතුව බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව පැහැදිලි කරනවා අපි ළඟ ක්‍රියාකාරී වෙන මානසික ධර්මතා කිහිපයක් කියලා. මෙන්න මේ අපිට නිවැරදි වායාමයක් සම්මා වායාමයක් හදාගන්න සම්මා සතියක් හදාගන්න සම්මා සමාධියක් හදාගන්න බාධා කරන ධර්මතා ධර්මයේ හඳුරන්නේ නීවරණ කියලා. දැන් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ට මේ පංච නීවරණ ධර්ම පිළිබඳව දැනුවත් කරන්නයි. එතකොට මේ නීවරණ ධර්ම හඳුනගන්න පළමුව මේ පින්වතුන් දැනගන්න ඕනේ මේ නීවරණ අපි ළඟ සක්‍රිය වෙන්නේ කොහොමද කියලා. දැන් මීට පෙරදීත් මතක් කරලා දුන්නා අපිට මේ අස්කන් ආසාදී ඉන්ද්‍රියන් හයක් තියෙනවා මිනිසෙක් විදිහට මේ ඉන්ද්‍රියන් හයට අරමුණු එනවා කියනකොට නැත්නම් ඇහැට පේනවා කියනකොට අභ්‍යන්තරව අපි ළඟ සිදුවෙන ධර්මතා ටිකක් තමයි දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා අංග ඇතිවීම. මෙන්න මෙහෙම මේ අංග ඇති වෙන්න නම් අපිට ඇහැට හෝ කනට හෝ අනිකුත් ඉන්ද්‍රියන් හතරෙන් එකකට අරමුණු එන්න ඕන. ඒ අරමුණු හේම තුල අපි ළඟ සිදුවෙන මානසික ක්‍රියාකාරීත්වයක් තමයි මේ අංගාට ඉපදිලා නැති වෙලා යන එක. දැන් මේ අංගාට හරහාම ඇතිවන තව ධර්මතාවයක් තමයි මේ නීවරණ කියන්නේ. ඒවන නීවරණ ඇති වෙන්නේ මේ අංගාට හරහාමයි. නමුත් මේ අංගාට හරහා ඇති වෙන මේ නීවරණ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සිතක් නෙවෙයි සිතුවිලි කියලායි. ඒ කියන්නේ සිතක් තුල හටගන්න දෙයක්. එතකොට අරමුණක් එක්ක සිතක් ඇති වෙන්න පුළුවන්. ඒ සිත තුල හටගන්න 아무තු ධර්ම ටිකක් තමයි නීවරණ. දැන් යම් කිසි විදිහක මේ බුදුහාමුදුරන්ගේ ධර්මීය හෝ වේවා නැත්නම් මේ ආධ්‍යාත්මික ගුරුවරෝ දේශනා පැහැදිලි කරන ධර්මතාවල කෙනෙකුට තමන්ගේ සිත තුළ ඇති කරන සෑම සිතක් ඇතුළේම ඇතිවෙන නීවරණ යටපත් කරගන්න පුළුවන් නම් එයා ප්‍රභාස්වර සිතකටපත් වෙනවා. අපිටත් ඒ හැකියාව තියෙනවා. එහෙමනම් අපිට දැනට තියෙන මේ කාමාවචර ස්වરૂපයක් ලැබිලා තියෙන්නේ මේ කාම ලෝකයක් ගැනම අපිට වැටහීමක් ඇති වෙන්නේ එයම හොඳ වෙන්න හේතුව මේ අපි ළඟ ඇති වෙන අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලින් ඇති කරන අරමුණු වල දිට්ඨි සංකප්පාදී අංග හරහා මේ ජනිත වෙනවා මෙන්න මේ පංච නීවරණ ධර්ම. එතකොට මේ දිට්ඨිය හරහා තමයි මේ නීවරණ වල උප්පත්තිය ආරම්භ වෙන්නේ. නීවරණ හොඳට පෝෂණය ලබන්නේ ප්‍රකට කරන්නේ සංකප්පන සංකල්පනා තුලයි. එතකොට සංකල්පනා තුල පෝෂණය වෙන නීවරණ හරහා අපිට වාචා කම්මන්ත ආජීව විකෘති කරන්න පුළුවන්. විකෘති වෙනවා. වායාම සති සමාධි විකෘති වෙනවා. එහෙනම් මේ නීවරණ හටගන්නේ කොහොමද කියලා යම්කිසි විදිහක ධර්මානුකූලව දැනීමක් අපි ළඟ තියෙන්න ඕනේ අනුමානයක් තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට ඇහැට රූපයක් පේනවා කියනකොට මෙන්න මේ පෙනීම තුල බුදුහාමුදුරුව පෙන්වන්නේ තමා තුල අංග 8ක් ඇති වෙනවා කියලා. ඒවා තමයි අර මුලින් මතක් කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ditthi සංකප්පාදී අංග 8. එතකොට යම්කිසි මොහොතක අපිට ditthියක් ඇති වෙනවද? ඒ ditthිය ඇතුලෙන් හැකියාවක් තියෙනවා තමන්ගේ ditthිය කියන්නේ දැක්ම. මේ දැක්ම ඇතුලේ තියෙන ස්වરૂපය අනුවයි නීවරණ වලට ඇතිවීම හෝ නැතිවීම ගැන තීරණයක් එන්නේ. නමුත් දිට්ඨියෙන් ඇති කරලා දෙන මේ බලවේගය උඩ නීවරණ ව්‍යාප්ත වෙන්නේ සංකල්පනා උඩයි. එතකොට මේ නීවරණ වලට බුදුහාමුදුරෝ දෙනව නම පරිඋත්තාන කෙලෙස්. පරිඋත්තාන කියන වචනේ තේරුම අවශ්‍ය වෙලාවට නැගිටින කෙලෙස්. දැන් අස්කන්නාස ආදියට අරමුණක් නැතිනම් ඒ අරමුණ නැති වෙලාවේදී නීවරණ තියෙන තැනක් හොයන්න බෑ අපිට. ඒක නිසාවෙන් ඔයගොල්ලන්ට උනත් gedarදී රැට නිින්ද ගියාම අරමුණු නැහැ. ඇස් කන ආදී ඉන්ද්‍රියන් වලට අරමුණු නැහැ. ඒ අරමුණු නැති නිසාවෙන් මේ අංග 8 ඇති වෙන්නේ නැහැ. අංග 8 නැති නිසාවෙන් නීවරණ ඇති වෙන්නේ නැහැ. දැන් නමුත් දැන් බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ මේ නිින්දක් වගේ තැනකදී අරමුණු නැති කරලා මේ අංග 8 නැති කිරීමක් බුදුහාමුදුරන්ට සත්‍ය කියා දෙන්න ප්‍රමාණවත් නැහැ. බුදුහාඳුනට සත්‍ය කියා දෙන්න නම් අරමුණුත් තියෙන්න ඕනේ. ඒ අරමුණු වලින් උපදින්න ඕනේ ditthi ආදී අංග. ඒ ditthi ආදී අංග ඉපදුනාට ඒ ditthියක් ඇතුළට නැත්නම් මේ සංකල්පන ඇතුළට මේ නීවරණ නැමැති වැරදි ධර්මතා ටික නැති වෙන්නත් ඕන. මෙන්න මේකට කරන දේ තමයි භාවනාව කියන්නේ. සමත භාවනාවකින් ඇත්තටම එතකොට සිදුවෙන්නේ කුමක්ද? අපේ එක එක අරමුණට ඇතිවෙන දිට්ඨිය නැත්නම් සංකල්පනාවල උපදින ජනිත වෙන පෝෂණය වෙන නීවරණ යටපත් කරන එක. දැන් නීවරණ යටපත් කිරීම තමයි සම්මා වායාමෙන් කෙරෙන්නේ. සම්මා සතියෙන් කෙරෙන්නේ. සම්මා සමාධියෙන් කෙරෙන්නේ. වෙන කිසි දෙයක් මේ කරන්න අවශ්‍ය වෙන්නේ මේ සම්මා වායාමයට එනවා කියනකොට නීවරණ උපදින ස්වરૂපයේ යටපත් කරනවා. මේක තමයි අපි දැනගෙන ඉන්න ඕන මේ නීවරණ වල ක්‍රියාකාරීත්වය. ඊට අමතරව අපි දැනගන්න ඕන මේ නීවරණ වලදී දැන් එහෙම දිට්ඨියක් ඇතුළට නීවරණ වල බලපෑමක් ඇති වෙලා ඒ බලපෑම හරහා සංකල්පනා ඇති වුණා අපිට මොකද වෙන්නේ? අපිට වෙන්නේ ඊගාව අංග 6 විකෘති වෙනවා. ඊගාව අංග 6 කියන්නේ මොනවද? වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි එතකොට සංකල්පනා ඇතුලේ සංකප්ප ඇතුලේ නීවරණ වල බලපෑමකට ලක් වුණොත් ඔයගොල්ලන්ගේ කතාව විකෘති කතාවක්. එතකොට සංකල්පනා වල බලවේගයකින් තමයි අපිට වචනයක් එළියට එන්නේ. ඒ වචනේ එතකොට සංකල්පනා කියන දේ තුල නීවරණ ජනිත වුණාම සිදු කරන වචනය සංසාරයට හානිදායක වචනයක්. නීවරණ වල බලපෑම අඩුවෙන් සංකල්පනාවල ක්‍රියාත්මක වෙලා පිට වෙන වචනය සංසාරයට හොඳ දෙයක් නැත්නම් හොඳ සංසාරයක් හදන වචනය. ඒ නිසාවෙන් ඔයගොල්ලන්ට එතකොට ධර්මයක් මෙතෙන්දි පැහැදිලි වෙනවා. මොකද්ද? අපිට බුදුහාමුදුර උපදෙස් දෙනවා හැම වෙලෙම පින් කරන්න පව් නොකරන්න. අකුසලයෙන් ඈත් වෙන්න කුසලයට ලං වෙන්න. එතකොට මේ අකුසලයට අකුසලයේ කියන දේ තුල හැම වෙලේම නීවරණවල බලපෑම මහා ඉහළයි. කුසලයේ තුල නීවරණවල බලපෑම නැතුව නෙවෙයි අඩුයි. අඩු බලපෑම තියෙනවා. ඒක නිසා වෙන්නේ නීවරණ අඩු වෙන්න අඩු වෙන්න අපි කුසල් පැත්තටයි යන්නේ. නමුත් යමෙකුට හිතෙන්න පුළුවන් කල්පනා වෙන්න පුළුවන් පොත්පත් වලුණා සටහන් වෙන්න පුළුවන් නීවරණ කුසලයකින් සම්පූර්ණ යටපත් වේවි කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් නීවරණ කියන જાතිය යටපත් වෙන්නේ කාමාවචර කුසලයකින් නෙවෙයි. සම්පූර්ණ යටපත් වෙන්නේ සම්මා වායාමයේ සම්මා සතිය ආදී දේවල් ඇතුළත් වෙන සමාධි භාවනාවකින්. එහෙම නැත්නම් සමාධි ශික්ෂාවකින්. එමනම් මේ නීවරණ කියන જાතිය මේ මනසේ ඇති වෙන මානසික චෛතසික බලවේගයන් රැකලා හක් කරන්න බෑ. මේක තමයි ඉගෙන ගන්න ඕනේදී. රැකලා පුළුවන් වෙන්නේ මේ නීවරණ වල බල අඩු කරන එක විතරයි. යටපත් කරන්න බෑ. නමුත් ඔයගොල්ලෝ දැන් පංචශීලයේ ආරක්ෂා වෙනකොට ආරක්ෂා කරන්න මහන්සි වෙනකොට ඒ බලපාන්නේ මේ අංග වලින් වාචාකම්මන්ත ආජීවයි. මේ වාචාකම්මන්ත ආජීව තුලදී නීවරණ යටපත් වීමක් නෙවෙයි නීවරණ වල අඩු කිරීමට බලය අඩු කිරීමට ඔයගොල්ලෝ මහන්සියක් දරන උත්සාහයක් දරනවා. මේ දේ තේරුම් ගන්න. එතකොට නීවරණ යටපත් වෙන්නේ නැහැ සීලයෙන් කවදාවත්. ආමිෂයකින් නීවරණ යටපත් වෙන්නේ. නමුත් ආමිෂයකින් නීවරණ වලට බලපෑමක් කරනවා බලය අඩු කරනවා. සීලයකින් නීවරණ වල බලය අඩු කරනවා. කවදා හරි නීවරණ යටපත් කරනවා නම් එය ආමිෂයක් වෙන්නේත් නැහැ, එය සීලයක් වෙන්නේත් නැහැ, එය සමාධියක්මයි. ඒතර සමාධි කියන වචනේ තේරුම ඇත්තටම මේ නීවරණ යටපත් කරනවා කියන අර්ථයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නීවරණ කියන ධර්මතා පහ යටපත්චරන්න විතරයි පුළුවන් රකින්න බෑ කියන එකයි. රැකලා කවදාවත් නීවරණයටපත් වෙන්නේ නැහැ. එහෙනම් අපිට දැන් නීවරණ වල ක්‍රියාකාරී ස්වરૂපය ওই විදිහට ටිකක් අනුමානෙන් හිතා ගන්න පුළුවන්. එහෙනම් නීවරණ ක්‍රියාත්මක වෙන තැන යටපත් කිරීමකින්මයි නැත්නම් වැඩිමකින්මයි යටපත් කරන්න පුළුවන් රැකීමකින් නෙමෙයි කියලා අපි මේ ධර්මයේ ඉගෙන ගන්න වෙනවා. දැන් ඊළඟට බලමු මේ නීවරණ <clears throat> හඳුන්වලා දීලා තියෙන්නේ කොහොමද? හැමෝම දන්නවා මේ පංච නීවරණ නම් කරන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ පහෙන් මේ නම් පහෙන් තමයි නීවරණ කියන දේ අපි හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ නීවරණ මේ කියන නම් වලින් කියන එක අපි විකෘති කරගන්නවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ කියන එක අපිට ඕන විදිහට මෙන්න මෙහෙම මානසික ගතියක් තිබුණොත් තමයි කාමච්ඡන්දේ කියන්නේ. මෙන්න මේ වගේ මානසික තත්ත්වයක් තියෙන එක තමයි ව්‍යාපාදේ කියන්නේ. මේ වගේ මානසික තත්ත්වයක් තියෙන එක තමයි උද්දච්ච කුක්කුච්චය කියන්නේ. මේ වගේ මානසික තත්ත්වයක් තියෙන එක තමයි විචිකිච්ඡාව කියන්නේ කියලා. මේ බණ අහන අපි හැම දිනාටම මේ නීවරණ ගැන ඇහෙනකොට කියවනකොට තම තමන්ට දැක්මවල් ඇති වෙනවා. දැක්ම කියන්නේ දික්කියෙන් ඇති වෙන දෙයක්. නමුත් මේ තම තමන්ට ඇති වෙන මේ දැක්ම නැත්නම් මේ නීවරණ පිළිබඳව දැනුම බුදුහාමුදුරෝ දේශනා කරන නීවරණයමද නැත්නම් අපි විසින් හදාගත්තේ දෙයක්ද කියන එක ගැටලු සහගතයි. ඒ නිසාවෙන් හැමෝම මහන්සි ගන්න වෙනවා. තමා තුළ ක්‍රියාකාරී වෙනව මේ නීවරණ පහ බුදුහාමුදුරුව පෙන්නලා තියෙන්නේ මොන ක්‍රියාකාරීත්වය මොන විදිහේ ಗುಣ තියෙන දෙයක්ද කියලා දැනගන්න. ඒ සඳහා අපිට මෙන්න මේ වගේ සරල පැති කිහිපයක් සලකන්න පුළුවන්. එකක් තමයි දැන් නීවරණ යටපත් වෙච්ච මනසක් කාට හරි සත්‍යයකට තියෙනවා නම් ඒ කියන්නේ නීවරණ නැති වෙලා නෙවෙයි නීවරණ යටපත් වෙච්ච මනසක් තියෙනවා නම් ඒ ඒ කුජ්ජලයාගේ මනස ඒ සත්‍යයාගේ මනස ධර්මයට අනුව බ්‍රහ්ම කියන தත්ත්වයට වැටෙනවා ඒ බ්‍රහ්ම කියන தත්ත්වය අපි ස්වરૂප දෙකක් අහලා තියෙනවා එකක් තමයි රූපාවචර අරූපාවචර යමෙක්ගේ යම්කිසි මොහතක නීවරණ යටපත් වෙනවාද එයා ඒ පුජ්‍යලයා කාමාවචර මානසික ස්වરૂපයේ ඉක්මෝලා රූපාවචර මානසික ස්වરૂපයකටපත් විය යුතුයි. මන්න නීවරණ යටපත් වුණාම ඇති. දැන් අපි හිතාගෙන ඉන්නවා අපි දැනගෙන ඉන්නවා සාමාන්‍ය ආමිෂේ නොත් මේ නීවරණ යටපත් වෙනවා කියලා. මේක අපේ වැරදි දැක්මක්. දැන් කාටවත් දැන් ආමිෂයක් දානයක් වගේ දෙයක් කරලා දානයක් කියන දේ ආමිෂය මේ දානයකින් පමණක් බ්‍රහ්ම කියන මනසකට යන්න බෑ. ඒ කියන්නේ නීවරණ යටපච්චරලා සම්පූර්ණයෙන් යටපච්චරන්න බෑ. තව විදියකින් බැලුවම මේ කාමච්ඡන්දා ආදී නීවරණ පහ සීලයෙන් යටපච්චරන්න බෑ සම්පූර්ණ. බල අඩු කර හැකියි. බල බින්දින්න පුළුවන්. නිවරණ වල ක්‍රියාකාරීත්වයේ යම්කිසි හානියක් කරන්න පුළුවන් අඩුපාඩුවක් කරන්න පුළුවන් නමුත් යටපත් කරන්න බෑ එහෙනම් බැරි වෙලා හරි දානයකින් හෝ සීලයකින් නීවරණ යටපත් වෙනවා නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශික්ෂා තුනක් එන්නේ ඒ කියන්නේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා කියලා ශික්ෂා දෙකක් ඉදෙන්න බෑ සීල හෝ ආමිෂ කියන දේ විතර මේ ධර්මයට අනුගත වෙනවා. ඒක නිසාවෙන් අපි අංක 1ට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න ඕනේ මේ භාවනාදී දේවල් ප්‍රගුණ කරන්න යනවා නම් ආමිෂයේ විතරක් ඉන්නවා නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ මෙහෙම හිතුවා කියලාවත්. නමුත් භාවනාවක් දියුණු කරගන්න ඕනේ සමාධියක් සමාධි ශික්ෂාව පුරුදු වෙන්න ඕනේ ප්‍රඥා ශික්ෂාව පුරුදු වෙන්න ඕනේ කියන හැඟීමෙන් ක්‍රියාත්මක වෙන සියලුම බෞද්ධයන් තේරුම් ගන්න ඕනේ මේ නීවරණයටපත් වෙන්නේ සමාධි ශික්ෂාවකින් විතරයි. එහෙනම් නීවරණ නීවරණයටපත් වෙන්න ඔය අංග අටින් ඔයගොල්ලන්ට කරන්න තියෙන වාචා කම්මන්තා ජීව වලට කිසිම දෙයක් කරලා නීවරණයටපත් කරන්න බෑ. නීවරණයටපත් කරන්න ඔය වාචා කම්මන්තා ජීව වලට කිසිම දෙයකින් කිරීමක් තුලින් කරන්න බෑ. ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ නීවරණ ටික තමා ළඟ ක්‍රියාත්මක වෙන නීවරණ ටික යටපත් කරන්නේ වායාම සති සමාධිය කියන අංග තුනට වැඩිමක් කරලා විතරයි. මෙන්න මේක දැනගන්න. මේ වායාම සති සමාධිය කියන ඒවා බුදුහාමුදුරන්ට ඕන විදිහට වඩන එක තමයි සම්මා වායාමයේ ඇති කිරීම, සම්මා සතිය ඇති කර ගැනීමට උත්සාහ ගැනීම. මේ උත්සාහ ගැනීමට කියන්නේ සමත භාවනාව. එතකොට භාවනාවකින් පමණයි නීවරණ යටපත් වෙන්නේ. වෙන තැනකදී නීවරණ දුර්වල වෙන්න පුළුවන්. මේ දෙක හඳුනා ගන්න. දුර්වල වීමට යටපත් වෙනවා කියන හැඟීමක් තියාගෙන වැරදි දිට්ඨියක් තියාගෙන දියුණු කරන්න පුළුවන් භාවනාවක් නැහැ. මේකෙන් තමයි හුඟක් අය අපි අමාරු වෙట్లా තියෙන හුඟක් දෙනෙක් හිතලා තියෙනවා හුඟක් දෙනෙකුට උපදේශුත් ලැබෙනවා. දැන් අද කාලේ හොඳට දානේ හැම දීලා ආමිෂ පින්කම් කරපුවාම අනාගතයේදී ඉබේ මේ නීවරණ යටපත් වෙන තැනකට යනවා කියලා. එහෙම වෙනවා වෙනවා කියලා ධර්මයට එකඟ ස්වરૂපයක ගන්න බෑ. එහෙම දානය කියන එක වෙනම ක්‍රියාවලියක්. ඒ දානය සම්බන්ධ වෙලා තියෙන අපේ වාචා කම්මන්ත ආජීවත් එක්කයි. එතකොට වායාමයේ සම්මා වීම අනුවයි නීවරණ යටපත් වෙන්නේ. එතකොට මේ දෙක දෙකක් ශික්ෂා දෙකක තියෙන දෙයක්. ඒ දෙකක් වෙන නිසාවෙන් වර්තමානයේ සිදුවෙන දේ හින්දා ඊට අඩු බාල දෙයක් වර්තමානයේ සිදුවෙලා අනාගතයේ ඊට ඉහළ දෙයක් ඉබේ සිදුවෙනවා කියලා ධර්මයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැහැ. ඒක නිසා අපි හැමෝම මහන්සි ගන්න ඕනේ. ආමිෂයක් කරමින්ම සීලයක් රකිමින්ම සමාධියක් වැඩිවීමක් පුරුදු කළ යුතුමයි. ඒක අද පුරුදු කරේ නැත්නම් අනාගතේ කවදා හරි පුරුදු කරන්නම වෙනවාමයි. මේක මගහැරලා යන්න පුළුවන් කෙනෙක් නැහැ. මග හැරලා යන්න බැරි නිසාවෙන් අදම මේක පුහුණු පුහුණු වෙන්න මහන්සි ගන්න එකයි ඒ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයට අනුගතව අපි හැසිරෙනවා කියන්නේ. ඒ හින්දා දැන් දැනගන්න. එහෙනම් නීවරණ යටපත් වෙන්නේ සමාධියක් වැඩිමෙන්මයි. දැන් ඊළඟට දැන් බලන්න ඕනේ මේ නීවරණ වල හැටි. අපි වැරදියට තේරුම් අරන් තියනවා මේ නීවරණ පහ අර්ථකථන වරද්දගෙන තියෙනවා. මේ අර්ථකථන වරද්දගත් එකත් අඩු කරගන්න ඕනේ. දැන් පළමුව තියෙනවා කාම ඡන්දය කියලා පළවෙනි නීවරණේ නම් කරන්නේ මෙහෙමයි. දැන් බලන්න කාම කියන එකට අපිට වචනයක් අහු වෙනවා කාම ලෝකය. ඒතර කාම ලෝකයේ තමයි අපි මේ ඉන්නේ. ඒතර මිනිස්සය, දේවතාවෝ, තිරිසන් සත්තු අනිකුත් අපාය තුන මේ කාම ලෝකයට ඇති සත්තු ජීවත් වෙන තැන්. එහෙනම් අපි කාමාවචර සතුන්. ඒ කියන්නේ මොකද්ද? කාමාවචර භාවයේ සංකේතය තමයි මේ නීවරණ පහ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ නැතුව කාම ලෝකයක් හිටින්නේ නැහැ. සර කාම ලෝකයක් හදන්නේ කවුරුවක් නෙවෙයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මානුකූලව ලෝකය හදන්නේ සිතයි. එය බුදුහාමුදුරෝ කෙටියෙන්ම දේශනා කරලා තිනවා චිත්තේන නියති ලෝකෝ. සිතෙන් ලෝකයක් හදනවා. එහෙනම් අපි දැන් හදලා තියෙන මේ අපේ මනුස්ස ලෝකය තම තමන්ගේ මේ තියෙන පෞල් ජීවිතේ වෙන්න පුළුවන් ලාංකික ස්වરૂපේ වෙන්න පුළුවන් මේ ජීවිත ස්වરૂපය හදලා තියෙන තම තමන්ගේ සිතෙන් එහෙනම් තම තමන්ගේ සිතෙන් හදපු මේ ලෝකයේ මේ සිතට මේ කාම ලෝකය හදන්න උදව් වුණේ කවුද? මේ නීවරණ පහයි. නීවරණ පහ ශක්තිය නැත්නම් අපි කාම ලෝකයක නැහැ. කාමාවචර මනසක් නැහැ අපිට. එක්ක රූපාවචර නැත්නම් අරූපාවචර. එතකොට අපිට මේ කාමාවචර මනසක් ගේන්නේ නම් හැම වෙලේම මේ නීවරණ සක්‍රිය වෙන්න ඕන. එතකොට ඔයගොල්ලන්ට දැන් මේ විදිහට තේරුම් ගත්තම් මේ ධර්මයේ තේරුම් ගන්න ලේසියි. අද දවසේ දිහා බැලුවොත් අද දවසේ උදේ පාන්දරම ඇහැරිය වෙලාවෙ ඉඳලා මේ දක්වාම මේ මොහොත දක්වාද රාත්‍රියේ නිින්දට යනකම් ඔයගොල්ලන්ට එහෙනම් අස්කන් ආසාදීව ඉන්ද්‍රියන් වලට අරමුණු ආවා. නිින්දෙදි නෑ. ඇහැරියා කියන්නේ මේ අරමුණු වෙන්න පටන් ගත්තා කියන්නේ. එහෙනම් මේ අරමුණු හරහා වෙන්නේ මොකද්ද? අර ditthya ආදී අංගාට ඇති වෙන්නේ. මේ අංගාට ඇති වෙනකොට මේ සංකල්පනාවලයි ditthiyolai ක්‍රියාකාරීත්වය බලය ගන්න කවුද ඔන්නේ නීවරණ පහයි. මේක තමයි අපේ හැටි. මේකෙන් තමයි අපේ ලෝකේ හදන්නේ. එතකොට අපි ළඟ හැම මොහොතකම නීවරණ ක්‍රියාකාරී කියන එක දැනගෙන මේ ඉදිරියට යන්න ඕන. යමෙක් මෙන්න මේ ධර්මයේ විකෘති කරගෙන ඉස්සරහට භාවනා කරන්න ගියොත් භාවනාව දියුණු වෙනවා අඩුයි. දියුණු කරන්න අමාරුයි. මොකද්ද? මගේ අහවල් වෙලාවේ නීවරණ යටපත් වෙලා මේ වෙලාවේ නම් තියනවා කියන වැරදි මතය. මේක වැරදි. අපි තේරුම් ගන්න ඕනේ අපි උදේ පාන්දර ඇහැරිය වෙලාවේ ඉඳලා ජීවත් වෙන සෑම වෙලාවකදීම නීවරණ අපි ළඟ ශක්තියයි. මොනවද ඒ නීවරණ? අර ඉස්සෙල්ලා කිව්වේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ. මේ පහෙන් එකක්වත් ක්‍රියාත්මක නොවන තැනක් අපිට තිබුණා නම් තියෙන්නේ නිින්ද ගිහිල්ලා. එහෙම නැත්නම් අපි වෙන්නෝ අපිට සිදු වෙන්න ඕනේ කාමාවචරයේ ඉක්මෝලා රූපාවචර හෝ අරූපාවචර මනසක් ලැබෙන්න ඕනේ. ඒතර රූපාවචර අරූපාවචර මනසක් නොලැබී ඉන්න අපි කොයිතරම් හොඳ දේවල් සිදු කරන්න ගියත් මේ නීවරණ හරහා තමයි එතකොට අපේ මේ මානසික ලෝකේ නිර්මාණය වෙන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන මූලික ධර්මය. දැන් මෙන්න මේ මූලික ධර්මයේ ඉඳලා අපි මහන්සි ගන්න ඕනේ අපි ළඟ නීවරණ යටපත් කරන්න. එතකොට නීවරණ යටපත් කරන්ද මහන්සි ගන්නකොට මේ නීවරණ පහෙන් අපිට ඇති කරලා තියෙන මොනවා හරි බලපෑම් ටික මොනවාද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට බලමු අපි කෙටියෙන් සලකලා මේ නීව එක් එක් නීවරණේ අපි අපි ළඟට තමා ළඟට මොන විදිහේ බලපෑම්ද මෙච්චරකල් කරලා තියෙන්නේ අනාගතේ කරනෝ ඇත්තේ මොන වගේ බලපෑම්ද දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාම ඡන්දය කියන නීවරණයේ හැටි මේ කාම ඡන්දය කියන එකේ කාම වස්තුන් වලට ඇති කැමැත්ත තමයි කාම ඡන්දය ඊට පස්සේ ව්‍යාපාදයේ කියන නීවරණයේ තියෙන ඊට විරුද්ධ අදහස. කාම කාම වස්තුන් වලට කැමති නෑ විරුද්ධ වෙන ස්වરૂපයේ ව්‍යාපාදයයි. එතකොට ඔය සාමාන්‍යයෙන් අර්ථයෙන් ගත්තොත් කාමච්ඡන්දයට විරුද්ධයි විරුද්ධ අදහසක් තියෙනවා විරුද්ධ පැත්තක් නියෝජනය කරනවා ව්‍යාපාදේ. එතකොට මේ දෙක සිදු කරන කාර්යය මොකද්ද? කාම ලෝකයේ තියෙන වස්තු වලට කැමැත්ත ඇති කරන එකකින් අනිකෙන් විරෝධය ඇති කරනවා, ගැටුම ඇති කරනවා. දැන් කාම ලෝකයේ තියෙන වස්තුන් දිහා බැලුවම අපි විසින් මෙන්න මේවා කාම වස්තුන් නෙවෙයි කියලා අහක් කරන්න යන බෙදීම් රටාවක් තියෙනවා. ඒක වැරදි. මේ ලෝකයේ අපි මනුෂ්‍ය ලෝකේ කාම ලෝකේ යන්න මේ මනුෂ්‍ය ලෝකයේ දකින්න පුළුවන් සියලුම වස්තුන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත වලින් හැදිච්ච ඕනම වස්තුවක් කාම වස්තුවක්. අහවල් දේ කාම වස්තු නෙමෙයි මේ දේ කාම වස්තු කියලා බෙදන්න ගියොත් එයාට මේ ඉස්සරහට බුදුහාමුදුරන්ගේ ධර්මයේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න බෑ. ඒ හරි ගමනක යනවා නෙමෙයි. එයා හදාගත්තේ වැරදි මාර්ගයක යනවා. මේ කාම ලෝකයේ යමක්ද තියෙන්නේ යම්කිසි වස්තුවක්ද තියෙන්නේ වස්තුව හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවලින් නම් ඒක කාම වස්තුවක්මයි. අහවල් දේ කාම වස්තුවක් නෙමෙයි කියන දෙයක් මේ ලෝකේ නෑ. ඒක නිසාවෙන් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි මම උදාහරණයක් දෙන්නම් ඔයගොල්ලන්ට පහසුවෙන් තේරුම් ගන්න. අපි මේ ජීවත් වෙන මනුෂ්‍ය ලෝකයේ අපි නොසලකන දෙයක් තමයි වැලි කැටිය. ඒකට මනුස්ස ලෝකයේ තියෙන වස්තුවක් වැලි කැටිය. මේ වැලි කැටය කියන එක කාම වස්තුවක්. අනික්ව මේ අනුසාරයෙන් හිතාගන්න ඔයගොල්ලෝ දකින අනිකුත් දේ සෑම දෙයකටම මේක එතකොට සාධාරණයි. එතකොට වැලි කැටය කාම කාම වස්තුවක් නම් මෙන්න මේ වැලි කැටය ඇහැට දැක්කත් වැලි කැටය වැලි වල තියෙන මොනවා හරි සද්දයක් කනට ඇහුණා ඒ කියන්නේ වැලි චලනය වෙනකොට වැලි කැටය හුළඟට ගහගෙන යනකොට කනට සද්දයක් ඇහෙන්න පුළුවන් වැලි කැටය කයට ස්පර්ශ වෙනකොට වැලි කැටයක් හෝ වැලි කැට දිවට රසයක් ගේනකොටත් වැලි කැට ගැන අපි නිකම්ම නිකම් මානසිකාර්ය සාකච්ඡා තර්ක විතර්ක ඇති කරනකොට ඒක ධම්ම. මනසෙන් කරන දෙයක්. මනෝමය ඉන්ද්‍රියෙන් කරන්නේ ඒව තමයි. මේ කියන තැන් ඕන එකදී වැලි කැටේ ආරම්භය කාමච්ඡන්දය ඇති වෙන්නත් පුළුවන්, ව්‍යාපාදය ඇති වෙන්නත් පුළුවන්. දැන් අපේ ජීවිතවල මෙහෙම වුණාද කියලා හොයන්න ඕන. එතකොට ලේසි ඔයගොල්ලන්ට කාමච්ඡන්දය කියන එක අපි තුල හටගන්නේ ස්වરૂපය මෙහෙමයි ව්‍යාපාදයේ හටගන්නේ ස්වરૂපයේ මෙහෙමයි මෙහෙම විකෘතියක් මට ඇති උනේ කාමච්ඡන්දයෙන් හින්දායි නැත්නම් ව්‍යාපාදයෙන් හින්දායි කියලා තේරුම් ගන්න පුළුවන්. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. දැන් වැලි කැටිය ගත්තොත් වැලි කැටිය කාම ලෝකයේ වස්තුවක්, කාම වස්තුවක්. මේ කාම වස්තුව ඔයගොල්ලෝ දැන් වැලි කැට වලින් ප්‍රයෝජන ගන්න නිවෙස් ආදී දේවල් නිර්මාණය කරන්න, ගෙවල් හදන්න, අලුත් ඇඩියා කරන්න මේ වැලි ප්‍රයෝජනෙට ගන්නවා. දැන් එවැනි අවස්ථාවක වැලි ටිකක් Tamange නිවසට ගෙනාවොත් ඒක අධික මිලක් ගෙන දීලා ගේන්න ඕනේ. ඒ හරි වටිනවා. එතකොට මේ ගේන වැලි ටික ඔයගොල්ලෝ හුඟක් පරිස්සම් කරනවා. වතුරට හේදිලා යන්න වැස්සට හේදෙන්නේ නැතු වෙන්න පරිස්සම් කරනවා. තව ළමයි වුණත් දරුවෝ වුණත් සෙල්ලම් කරලා විනාශ කරන්න විසි කරන්න දෙන්නේ නැහැ. ඒවා එහෙම කරන්න යනකොට දැක්කම ගොල්ලන්ට මොකද වෙන්නේ? ඒ වැලි කැටේ වටින නිසාවෙන් අර දේවල් නොකරන ආරක්ෂා කරන්න කාමච්ඡන්දය යොදා ගන්නවා. එතකොට කියන්නේ ඒකට කැමතියි අපි. ඒ වැලි ටිකට කැමති. එතකොට වැලි කැටියට කැමැත්ත ඇති වෙලා තමයි අපි තච්චර පරිශ්‍රමක් කරගන්න, ආරක්ෂාවක් කරගන්න, අනික් අයගෙන් ආරක්ෂා කරගන්න හැකියාව ලැබුණේ. අන්න කාමච්ඡන්දේ හැටි. ඒ වැලි කැටේ නැමැති කාම වස්තුවට අපි කැමති. ඊළඟට දැන් අපි බලමු ඔය ඔය වෙලිකට ඒ වෙලාවේ කැමති වුණාට පසුව දැන් ඔයගොල්ලෝ නිවසක් හදලා ඉවර වෙලා අවසාන වෙලා ඒ නිවස ඇතුලේ වැලිකට තිබුණොත් ගෙමැද්ද මැද නැත්තම් ටයිල් පොලොවක් මත වැලි තිබුණොත් කැමතිද? එතකොට ඔයගොල්ලන්ගේ මනසට ඇති වෙන්නේ මොකක්ද? එතකොට මනසට හිතෙන්නේ මේක මේ වැලි නොතිබුණා නම් හොඳයි. මේ වැලි මෙතන තියෙන්න හොඳ නැහැ. අපේ නිවස තුලින් වැලි ඉවත් වෙන්න ඕනේ. අන්න ඉවත් වෙන්න ඕනේ කියන අදහස කවුද ගෙනාවේ? ව්‍යාපාරය. තේරුණානේ? දැන් යම් කිසි කෙනෙක්ගේ අපි හිතමු සරලව මේ විදිහට කාමච්ඡන්දය කියන නීවරණ තමන්ගේ මනසට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ව්‍යාපාදයේ කියන නීවරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැති මිනිසෙක් ඉන්නවා නම් එහෙම මිනිස්සු හොයන්න එපා. නිකන් Taman එහෙමයි කියලා හිතන්නත් එපා. එහෙම අපි මේ උදාහරණයක් ගන්න. එහෙම මිනිස්සෙක් හිටියානා එයාට එහෙනම් අර වැඩි කැටයකදී පරිස්සම් කරන්න යන්නෙත් නැහැ. ගේ තිබුණොත් මොකද වෙන්නේ? ඔව් අනිත් කාට බනින්නෙත් නැහැ. සෙරප් දාගෙන ආවා. අරවා මේවා කියන්නේ. ඔයගොල්ලෝ දැන් කොච්චර එහෙම ගෙදෙද්දි භාවිතා කරලා තියෙද? කී දෙනෙකුට දොස් කියලා තියෙද? තේරුණා නේද? මේ දෙක එහෙනම් කවුද මේ බලවේගය ගෙනාවේ? කාමච්ඡන්දය ව්‍යාපාදය. ඒතර අරමුණක් එනකොට මේක දැහැගෙන අරමුණ විකෘති කරලා අපිට නිපදෝලා දෙනවා වාචා කම්මන්තා ජීව ඒ නිපදෝනවල ඒ වචනය තුලින් එළියට වීසි කරන්නේ කාගේ බලයේද මේ නීවරණ වල බලය. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වචන එළියට විසි ගන්නකොට එක්ක කාමච්ඡන්දය හරහා බල ගන්නකෝ වචනයක් එළියට එන්න පුළුවන් නැත්නම් ව්‍යාපාදයේ හරහා බල ගන්නපු වචනයක් එළියට එන්න පුළුවන්. දැන් Tamanගේ ජීවිතය තුලින් Taman හොයා ගන්න ඕනේ අපේ ඔක්කොම වචනවල මේ ස්වરૂපය තියෙන. අපේ නීවරණ හින්දා අපි කතා කරන වචනේ ඇත්තටම ඔයගොල්ලන්ට අයිති වචනයක් නෙවෙයි. ඒක අයිති ඔයගොල්ලෝ ළඟ ක්‍රියාත්මක වෙන කාමච්ඡන්දයට හෝ ව්‍යාපාදයට. මේ කාමච්ඡන්දය හෝ ව්‍යාපාදයේ විසින් නිර්මාණය කරන වචන ටිකක් තමයි අපි ළඟින් එළියට එන්නේ. ওই වාචා විතරක් නෙවෙයි. කම්මන්ත ආජීව කියන තුනක් දෙකක් දෙන්නේ ওই විදිහටමයි. ඔයගොල්ලන්ගේ අතින් පයින් කරන කම්මන්තවල ඔයගොල්ලන්ගේ වැඩ නෙවෙයි තියෙන්නේ. කාගේද මේකේ බලය තියෙන්නේ? කාමච්ඡන්දය හෝ ව්‍යාපාදය. මේ බලගතුන් නීවරණ දෙක මේකයි. දැන් ওই විදිහට ඔහොම හිතුවම තේරෙන්න ඕනේ නම් මේ කාම ලෝකයේ යම් යම් කිසි වස්තුවක් තියෙද ඒ වස්තුව විතක අපිට කාම ඡන්දය ඇති කර හැකි විතක ව්‍යාපාදේ ඇති කර හැකි මේ දෙක හුව මාරු කර හැකි අහවල් දෙයින් අහවල් වස්තුවෙන් ඇති වෙන්නේ කාම ඡන්දය කියලාම දෙයක් නෑ ලෝකයේ එකම වස්තුව මේ දෙකට මාරුයි ඒක දැන් බලන්න ඔයගොල්ලන්ගේම දරුවෝ ඔයගොල්ලන්ට හොඳයි කියන තැන ඉන්නවා. එතකොට ඇති වෙන්නේ හොඳයි කිව්වේ කවුද? කාමච්ඡන්දේ. ඒ වගේම දරුවෝ සමහර දරුවන්ගේ වැඩ කටයුතු ඒ හොඳ දරුවාගේම නරක පැත්තියි. ඒවා දැක්කම ඔයගොල්ලන්ට ඇති වෙන්නේ මොකද? ඒක නරකයි. ඉතින් දේන ඔයගොල්ලන්ගේ මනසට එන්න ඕනේ ව්‍යාපාදේ. දැන් අපිට එහෙම නෙවෙයි හිතෙන්නේ අපි අම්මා හින්දා අපි තාත්තා හින්දා මේ දරුවෝ කෙරෙහි මෙහෙම වැරදියට හිතලා වැඩ කරන එක හොඳයි කියන එකක් එනවා. මේවා අපේ අවිද්‍යාවෙන් එන අදහස්. තේරුණා නේද? සර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ දරුවා කියන්නේ කාම වස්තුවක් නං මේ කාම වස්තුව තුලින් හැම වෙලෙම කාම ඡන්දේ හෝ කාම ව්‍යාපාදෙන්න පුළුවන්. මේ දෙක මාරු වෙනවා. හැබැයිද කියලා බලන්න. ජීවිතේ පිටිපස්සට බලන්න Tamanට හොඳ වෙච්ච හැම කෙනාමත් නරක වෙලා තියෙනවා. නරක වෙන තැන් තියෙනවා. ආයේ නරක වෙච්ච කෙනාත් හොඳ වෙන තැන් තියෙනවා. ඔය හොඳ නරක දෙක ඔයගොල්ලෝ නෙවෙයි තීරණය කරේ. ඔයගොල්ලෝ ළඟ සක්‍රිය වෙන කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඔන්න පළවෙනි නීවරණ දෙකේ ලක්ෂණය. ඊළඟට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ නීවරණ වල කාමච්ඡන්දේ බලගැතුම නීවරණය කියලා ධර්මයේ තියෙනවා. ඊළඟට කාමච්ඡන්දයේ යෙදිච්ච අරමුණකට ව්‍යාපාදයේ දෙන්නේ මේකත් ධර්මානුකූලව සිදුවෙන එක. ඒ කියන්නේ ඇල්මක් තියෙන වස්තුවකට ඔයගොල්ලන්ට මේ මොහොතේ මේ මේ දික්ටි සංකප්පාදී අංගාට ඇති වෙනකොට ගැටුමක් ඇති වෙන්නේ. ඇල්ම ඇල්මමයි ගැටුම ගැටුමමයි. හැබැයි කාලපරතර දෙකදී මේක වෙනස් වෙන්න පුළුවන්. ඊයේ දැකපු දෙයට හොඳ දෙයක් වෙලා අද හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් එක මොහොතක හොඳ හෝ නරක දෙකටම යන්න බෑ. ඒ කියන්නේ එක මොහොතක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මානසේ කාමච්ඡන්දය ව්‍යාපාදයේ දෙකම වැඩ කරන්න බෑ. නැත්නම් එක දික්ටි සංකප්පාදී අංග 8ක එක සක්‍රීය භාවයකදී කාමච්ඡන්දය ව්‍යාපාදයේ දෙකම වැඩ කරන්නේ නැහැ. එක සැරේක එකයි. තේරෙනවානේ මේකෙන් බලගත්ු කෙනා කාමච්ඡන්දේ හින්දා ව්‍යාපාදයේ ගොල්ලන්ට ඉඩ වැඩ කරන්න ඉඩ දෙන්නේ කාමච්ඡන්දේ අරමුණට ආවේ නැත්නම් විතරයි මේක ඉතාම භයානක දෙයක් ඔයගොල්ලන්ට හොඳ නැති නරක දෙයක් බවට හැරෙන්නේ හොඳ නැත්නම් කියන එක වැඩ කරේ නැත්නම් කාමච්ඡන්දේ වැඩ කරොත් ව්‍යාපාදයේ ඉඩක් නැහැ ව්‍යාපාදයේ අපිට ප්‍රකටයි තරහව කේන්තිය අපි ළඟ පෙන්눔 කරන්නේ ඒට අනුරූප වාචා කම්මන්තා ජීව නිපදවන්නේ අපි තුල මෙන්න මේ ව්‍යාපාදී කියන නීවරණය. එතකොට ව්‍යාපාදී ඇති තැනක අත අනිවාර්යයෙන්ම කාමච්ඡන්දය කියන එක ගිලිහිලා. ඒතර කාමච්ඡන්දේ තියෙන තැනක ව්‍යාපාදයක් නෑ. ඔන්න එක මේක මේ නීවරණ පහේ අපි දැනගන්න ඕනේ අපි ළඟ සක්‍රිය වෙන ධර්මතා ස්වල්පයක් ඊළඟට තව බලන්න ඕනේ මේකත්. ඔය නීවරණ වල තීන මිද්දය කියන නීවරණය තියෙනවා. තීන මිද්දයට අනිත් පැත්තෙන් තියෙන තව නීවරණ දෙකක්. මොනවද ඒ? උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට සාමාන්‍යයෙන් කාමච්ඡන්දය තියෙන තැනක කා ව්‍යාපාදයේ තියෙන්නේ ව්‍යාපාදයේ කියන නීවරණය ක්‍රියාත්මක වෙන තැනක උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාව වලට බලයක් නැහැ. මේ ව්‍යාපාදයේ හෝ කාමච්ඡන්දයේ ප්‍රබලම නීවරණ දෙකයි මේ දෙක සක්‍රිය වෙලා තියෙනකොට එකක් හෝ උද්දච්ච කුක්කුච්ච කියන්නේ නොසන්සුන් භාවය විචිකිච්ඡා කියන්නේ සැකය මෙන්න මේ නීවරණ දෙක බලපාන්නේ තව දෙයක් තියෙනවා මේ තීන මිද්දේ කියන නීවරණය හැම අරමුණකටම එනවාම නෙවෙයි. මේක ඉන්නේ එක විදිහකින් දුර්වලම නීවරණය තමයි තීන මිද්දේ. තීන මිද්දෙන් කරන රාජකාරිය කාම වස්තුවක් හොඳ කරනවත් නෙවෙයි නරක කරනවත් නෙවෙයි කාමයේ අදාළ කාම වස්තුන් ගැන නොසන්සුන් කරනවත් නෙවෙයි සැක කරනවත් නෙවෙයි අපි නින්දකට දානවා. දැන් තීන මිද්දේ කියන නීවරණය ප්‍රබලම අමුතු විදිහේ නීවරණය. මේ කාම වස්තු වලට මොකවක් කරන්නේ මේ නීවරණය. කාම වස්තුව හොඳ කියලා කියන්නේත් නෑ මේකෙන් නරකයි කියලා කියන්නේත් නෑ නොසන්සුන් කරන්නේත් නෑ සැක ඇති කරන්නේත් නෑ අපි අපේ গুপ্ত මානසික තලයකට දානවා. මෙලෝදියක් තේරෙන්නේ නැති මේ ඉන්ද්‍රිය අක්‍රිය වෙන තැනකට අපි තල්ලු කරනවා මේ තීන මිද්ද කියන නීවරණය. ඒකින් දා ඔයගොල්ලන්ට නිදා ගන්න සිදු වෙන්නේ නින්දට දාන්නේ මේ නීවරණ වලින් එකකි. තේරෙනවන්නේ? ඒකෙන් තව දෙයක් ඉගෙන ගන්නකෙකි. එහෙමනම් කාම ලෝකේ නම් මේ නීවරණ ක්‍රියාත්මක වෙන්නේ නින්දක් තියෙන්න පුළුවන් කොහෙද? නින්දක් තියෙන්නේ තීන මිද්‍යාවක් තියෙන මනසක විතරයි. ඒ කියන්නේ නීවරණ පහ තියෙන මනසක විතරයි නින්දක් තියෙන්න පුළුවන්. තේරුණා නේද? එතකොට ඒ අපි පුරුදු කිරීම තුළ මේවා වෙනස් කරන්න පුළුවන් වෙන එක වෙනම කතාවක්. නමුත් අමුතු ධර්ම අපි හදන්න ඕනේ. එහෙනම් නිින්දක් නැහැ. කාම ලෝකේ ඉක්මවපු සත්තුන්. කවුද? බ්‍රහ්ම ලෝකයේ සත්වෙන්ට නිින්දක් තියෙන්න බෑ. ඇයි? නිින්දකට දාන්න කෙනෙක් මානසික ධර්මයක් නැහැ. අපි නිින්දට දාන්නේ කවුද? තීන මිද්දය. තේරුණා නේද? දැන් මේකත් ඉගෙන ගන්න ඕනේ ධර්මය. තව මෙතනම ඉගෙන ගන්න ඕනේ මේ තීන මිද්දයට බලයක් එන්නේ යම්කිසි දවසක බලයක් එන්නේ කාමච්ඡන්දයත් ව්‍යාපාදයත් උද්ධච්ච කුක්කුච්චයත් විචිකිච්ඡාවත් කියන හතරම සක්‍රීය නොවන අරමුණකයි. මේ එකක් හරි සක්‍රීය වෙන තැනකදී නිදිමතට තීන මිද්දයට බලයක් නෑ. තීන මිද්දයට බලයක් ආපු තැනදී ඔයගොල්ලන්ට සිදු කරන්නේ ඔයගොල්ලෝ නිින්දකට දාන එක. ඒතකොට නීවරණ පහ ඔන්න ඒ විදිහටයි ක්‍රියාත්මක. දැන් අපි හොයාගන්න ඕනේ හැමනම් මේ වෙලාවේ ඔයගොල්ලෝ ඇහැරලා ඉන්නේ. දැන් මේ බණහන වෙලාවේ මැදිරියේ ඉන්න පින්වතුන් එන්න පුළුවන්, නිවෙස්වල බණහන පින්වතුන් එන්න පුළුවන්. දැන් ඇහැරලා නම් ඉන්නේ එක නීවරණයක් අපි ළඟ වැඩ කරන්නේ නැහැ කියන එක පැහැදිලි. මොකක්ද ඒ නීවර? තීන මිද්දේ. එහෙනම් තව විදිහකින් මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. තීන මිද්දයට බලයක් නොවෙන්නේ ඇයි? ඉතිරි නීවරණ හතරෙන් බලයක් බලය අල්ලගෙන ඉන්නවා නම් තීන මිද්දේට බලයක් නැහැ. තේරුණා නේද? දැන් තීන මිද්ද නීවරණ නැහැ බ්‍රහ්මයේකට. කාමාවචර ඉක්මෝපු අයට. ඔයගොල්ලන්ට දැන් නිදි මත නැත්තේ බ්‍රහ්ම වෙලාද නැත්නම් වෙන දෙයක්ද කියලා දැන් හොයාගන්න ඕනේ හරියට. බ්‍රහ්ම කියන මනසට ගිහිල්ලා නෙමෙයි. බ්‍රහ්ම කියන මනසකට මිනිස්සෙක් යනවනම් එක විදිහකින් තමයි යන්න ඕනේ රූපාවචර හෝ අරූපාවචර ධානෝ. දැන් ධාන නැහැ. එහෙනම් දැන් නිදිමතත් නැත්නම් එකෙන් අපිට ඔප්පු වෙන්නේ අපි ළඟ එක්ක කාමච්ඡන්දය අපේ අරමුණක් ගන්න වැඩ නැත්නම් ව්‍යාපාදයේ වැඩ නැත්නම් උද්දච්ච කුක්කුච්චේ වැඩ නැත්නම් විචිකිච්ඡා වැඩ දැන් ඔන්නතන ඉගෙන ගන්න යුතු ධර්මයක් තියෙනවා අපිට දැන් නිදිමත නැත්නම් ওই නීවරණ පහෙන් එකක් වැඩ එහෙමනම් දැන් බලන්න ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ විසින් ගෙදර මොනවා හරි විශේෂ ලස්සන කිරීම එහෙම නැත්නම් උත්සවයක් පවත්වනවා. ඒ වගේ තැනක නම් ඉන්නේ. ඔයගොල්ලෝ ඒකට කැමැත්තෙන් වැඩ කරනවා. නිදිමත තියෙද? නෑ. තමන් මගුල් ගයක් තියෙනවා. රෑ එළි වෙනකම් වැඩ කරනවා. නැත්නම් ඔයගොල්ලෝ පාටි එකට නැත්නම් සාදයකට සහභාගී වෙනවා. එතකොට නිදිමත තියෙද? නෑ. මොකද ඒ නැත්තේ. ඔයගොල්ලන්ගේ මනසේට බලයෙන් එනවා ඒ දකින්න රූප වස්තු හරහා තියෙන්නේ කාමච්ඡන්දේ. එහෙනම් කාමච්ඡන්දේ නැති හින්දා එතන නිදිමත නැහැ. දැන් ඒකම අපේ ජීවිතවලදී තව කෙනෙක් එක්ක ගැටුම් ඇති වෙනවා. මතභේද ඇති වෙනවා. නිවසේදී නා දරුවෙක් එක්ක, නෝනා එක්ක, මහත්තයා එක්ක, ඥාතින් එක්ක අපි කියන්නේ රණ්ඩු අරුවල් ඇති වෙනවා කියන්නේ. දැන් ඒ වගේ එකක් ඇති වෙනව ඇති වුණ දවසට ඔයගොල්ලන්ට හොඳින් දෙන්නේ නැහැ. මොකද ඒ හේතුව? කාමච්ඡන්දේ ක්‍රියාත්මක වෙනවා නෙවෙයි වැඩිපුර ව්‍යාපාදයේ එනේන අරමුණ ක්‍රියාත්මක වෙනවා වැඩි. ව්‍යාපාදයේ එන්න එන්න නින්දට තන නැහැ. නමුත් දැන් බැලුවොත් දැන් මේ බණ අහනවා. මම මේක ඔයගොල්ලන්ට ලේසි වෙන්න මම මේ ධර්මානුකූල දෙයක් කියනවා දැන් බණ අහනින්දා මේ ධර්මයේ පින්කම් වල තියෙන සුවිශේෂී භාවය තමයි කාමච්ඡන්දයට යෙදෙන තැන් අඩුයි. දැන් මේ බණහන වෙලාවේ ඔයගොල්ලන්ට කාමච්ඡන්දයේ යෙදෙන්න පුළුවන් අවස්ථා අඩු කරනවා. නමුත් අරමුණු එනවා. ව්‍යාපාදයක් අඩු කරනවා. එහෙනම් කාමච්ඡන්තියක් නෑ දැන් කියලා හිතමු ව්‍යාපාදයක් නෑ. එහෙනම් එන්න ඕනේ නිදිමතයි. දැන් තවදුරටත් අහග ඇහැරලා ඉඳලා බණ අහනවා නම් බණ අහන්න පුළුවන් වෙන්න තව නීවරණ දෙකක් දැන් වැඩ කරන්නේ. දෙකක් ඉතුරු ඉන්නේ. ওই දෙකෙන් එකක් සක්‍රිය වෙන්නේ. මොකද්ද? දැන් ඔයගොල්ලන්ගේ එහෙනම් බනහන වෙලාවේ තියෙන නීවරණ දෙක මොකද්ද? තීන මිද්දේ තියෙනවා නම් නිින්ද යනවා. තේරුණා නේද? කාමච්ඡන්දේ මේ ධර්මානුකූලව වැඩ කරනකොට අඩු වෙනවා. ව්‍යාපාදේ අඩු වෙනවා. දැන් තරහ ගතියක් නැහැනේ මේ වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා. නේද? ඒකින්ද ඒ ගතිය අඩුයි. නැතුවම නෙමෙයි. එන්න පුළුවන්. එන එක එච්චර බලපෑම් අඩුයි. දැන් බලන්න එහෙනම් උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාවයි. එහෙනම් බණ අහනවා කියන්නේ සැකේය. විචිකිච්ඡාව කියන්නේ සැකේය. ඒ වගේම උද්දච්ච කුක්කුච්චය කියන්නේ නොසන්සුන් භාවය. ඔයගොල්ලෝ සැක කරන්නේ මොනවටද? දැන් ඔයගොල්ලෝ සැක කරන්නේ අද වහීද කියලාද? බඩු මිල ඉහළ යයි කියලාද? මොනවද සැක කරන්නේ? නෑ එහෙනම් බණ එහෙනම් දැන් දැන් තේරෙන්න ඕනේ. තේරෙනව නේද? දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒකයි ධර්මයේ ගැනයි අපි මේ සැක කරන්නේ දැන්. ඔයගොල්ලෝ ධර්මයේ ගැන සැක කරොත් නැත්නම් මෙතෙන්දී ඒක ප්‍රශ්නයක් වෙනවා. විචිකිච්ඡාවක් නැහැ. ඉතුරු වෙන්න ඕනේ ඇහැරලා ඉන්න නම් තව එකයි. මොකද්ද තියෙන්න ඕන? නොසන්සුන් භාවය. නොසන්සුන් භාවය මේ වෙලාව ඇති වෙන්න ඕනේ මොකකින්ද? බණ ඇහෙනවනම්. මොකක් ගැනද? ගෙදර දොරවල් ගැන දන්න සංසුන් භාව වෙන්න ඕනේ මේ ඇහෙන බණ ගැනද එහෙනම් දැන් තේරෙනවානේ නොසන්සුන් භාවයයි සැකයයි දෙකෙන් තමයි බණ අහන්නේ තේරෙනවා නේද එහෙනම් ඔයගොල්ලන්ට බණ උගන්වන කෙනා මේ නොසන්සුන් භාවයයි සැකයයි ධර්මය මේ විදියයි තේරෙනවා නේද ඔයගොල්ලන්ට මෙච්චර කල් දැනුමක් ලබා දුන්නා නම් ඒ දැනුම ලබා දුන්නේ කවුද මේ නීවරණ පහෙන් නොසන්සුන් භාවයයි සැකයයි. ඔයගොල්ලන්ට උපාධියක් තියෙද ඒ උපාධිය හැබැයි අයිතිකාරය කවුද එහෙනම්? මේ නීවරණ පහයි මෙන්න මේ දෙන්නයි. කවුද? නොසන්සුන් භාවයයි සැකයයි. දැන් ඔන්න ඔය විදිහට තමයි මේ නීවරණ වැඩ කරන්නේ. ඒක ඇත්තද කියලා බැලියගේ දැන් බ්‍රහ්ම ලෝකේ උපාධියක් නැහැ. විශ්වවිද්‍යාල නැහැ. ඒ මොකද එහෙම වෙන්නේ? නොසන්සුන් භාවය නැති නිසා. සැකයක් නැති නිසා. දැන් බලන්න ඔන්න ඔය විදිහට එතකොට නීවරණවල හැටි අපේ කාල වේලාව ගිහිල්ලා තියෙනවා. නමුත් මෙතෙන්දි මතක් කරගන්න වෙනවා ඒගොල්ලෝ මේ නීවරණ ධර්ම පහ අපි ළඟ තියෙනවා. ඇහැරිය වෙලාවෙ ඉඳලා නැවත නිින්දට යනකම් අපි වැඩ කරන්නේ මේ නීවරණ වල බලපෑමට යටත්. දැන් බුදුහාමුදුරන්ට ඌවමනා මොකද්ද? මේ නීවරණ යටපත් කරලා චතුරාර්ය සත්‍ය කියාදේ. තේරුණා නේද? ඒකට කළ යුතු දේ බුදුහාමුදුරුව පෙන්නනවා සීලයක පිහිටලා සමාධිය වඩලා ප්‍රඥාවට යන්න. දැන් අපි බලමු මේ නීවරණ ටික යටපත් වුණාම මේ සමාධි භාවනාව දියුණු වෙන්නේ කොහොමද කියලා ඊගාව සතියේ. දැනට මේ නීවරණ ධර්ම පහ ගැන විතරක් දැනුවත් වෙන්න ඊගාව ධර්ම දේශනාවේදී ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කරන ආනාපාන සති භාවනාව තුලින් මේ නීවරණ වලට මොකද වෙන්නේ මේ නීවරණ වලට සිදුවෙන විකෘති අනුව ඔයගොල්ලන්ට දැනෙන්නේ මොනවද ඔයගොල්ලෝ එතෙන්දී හැඩහෙන්න ඕනේ කොහොමද කොහොමද නීවරණ නැති මනසකින් ඔයගොල්ලන්ට ඇති ප්‍රයෝජනය කුමක්ද ඔය ටික සාකච්ඡා කරමු ඒ අවස්ථාවේදී දැන් අද දවසේ ධර්මදේශනාව අවසන් කරනවා